මොකද එහෙම නෙමෙයිද? ඒ වගේ සමහරට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වෙන කෙනෙක් පින්ඳ පාත එනකොට නැතිනම් වෙන එනකොට මේ පීදී ගණ්ඩද දන්නේ එන්නේ කියලා ලෝකයට හිතෙන්නේ සමහර විටක හරිද සම අතන මහ මලකුණ ගාවට යනවා වගේ මනසකින් එන්නේ ඈ ඒතර ගැරන්ඩි කුණ බලුකුණ ගහවට යනවා වගේ යන්නේ සමාහිත පින්ඳ පාතේ අර අර එහෙම හිතලානේ අර මැණික් හොරකමකට එක රහතන් වහන්සේ නමක් ලනු දාලා අඹරලා මැණික ගත්තද කියලා ඇහුවේ නේද? මොකද මිනිස්සු හිතන්නේ මිනිස්සු දන්නේ නැහැ මේ මානසික මට්ටම දන්නවනම් කවදාවත් එහෙම කරයිද? කරන්නේ නේද? දන්නවද ඒ කතාව? දන්නවනේ? ආ ඒක නේ. කියමුද බලන්න. එතකොට ඒ මොකද? කබරය වගේ මේ ඒකයි මං කියේ පුද්ගල භාවයෙන් අපි බැලුවොත් මේ හැමතැනම ඉදිරියට තියෙන කෙලෙස් මට්ටම් එකයි. මේ කෙලෙස්යක් තියෙන මේ මේ ධර්මය තෝර ගැනීමමයි අනාත්මය කියන්නේ. අනාත්ම අවබෝධ වෙන්නේ. මේ સિદ્ધාන්තය අවබෝධ වෙන්න වෙන්න තමයි පුද්ගල භාවය කියන එක අතහැරෙන්නේ. පුද්ගල භාවය කවදාවත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතලා නැති කරන්න බෑ. නිබඳු අවබෝධයක් අපිට තියෙන්න වෙනවා. ඔන්න දැන් අපිට මහා අසූචියක් වෙච්ච නමුත් තව කෙනෙකුට බොහෝම කැමැත්තක් වෙච්ච අරමුණක් තමයි ගැරන්ටි කුණ බලුකුණ මෙන්න මේ ගැරන්ටි කුණ බලුකුණ බොහොම යහපත් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට තමයි අපි කියන්නේ බණ කියනවා වගේ අපි කියන චතුරාර්ය සත්‍ය කියනවා යාට ඈ චතුරාර්ය සත්‍ය යාට කියලා දෙනවා කියලා හිතන්නකො. කියලා දුන්නොත් කොහොමද කියන්න වෙන්නේ? ආ දැන් ඕගොල්ලෝ වන්න කියන්නකො පටන් ගන්න. දැන් ඔන්න මේ අයිනේ ඉන්නවා මේ ලොකු බල්ලෙක් මැරිලා. දැන් ખબරේක් එනවා බල්ලා ඛණ්ඩ. බලුකුණ හොඳටම කුණු වෙලා පණුවොත් ගහලා නිලමැස්සොත් ඉන්නවා ළඟ කිට්ටු වෙන්න බෑ නහයත් වහගෙන තමයි අපි යන්නේ. දැන් අපිට මේක හොඳටම අසුචි බව පේනවනේ. හොඳටම කැමැත්තෙන් දෙයන්නේ ළඟට. ගියත් නම් යන්නේ නහය වහගෙන ඇසුත් වහගන්න පුළුවන් නම් ඇසුත් වහගෙන කටත් වහගෙන ලේතුත් බැඳගෙන හරි අමාරුවෙන් යන්නේ. දැන් අපිට තියෙන්නේ සත්පුරුෂ ක්‍රියාවක් කරන්න. ওই වගේ තැනකට ගිහිල්ලා කබරයව ඔකේ මුදව ගන්න තියෙන්නේ. කබරයා නිකන් මිනිස්සෙක් කියන මට්ටම නිකන් කියලා හිතන්නකෝ. දැන් අපිට කබරයට මොකද ඔක කියන්න තියෙන්නේ කියන්නකෝ. නිකන් කියමු අපි බලන්න. අපිට මේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මය අපිට අවබෝධ වෙනවා එතකොට මේ මහා ගැඹුරු නෙමෙයි මේ තුල ගැඹුරක් නැතුව නෙමෙයි ගැඹුරක් තියෙනවා එන්න එන්න. නමුත් මේක තේරුම් කරගත්තේ ගත්තාම පහසුයි ආය අමුතුවෙන් මේ ජීවිතේ නිවන් දකින්න බැයිද අප්පා කියලා ප්‍රශ්නේ නැහැ. ඒකාන්තයෙන් මේ බත් ගන්න අතර බෙදලා දුන්නා වගේ යකෝ මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි විදිහට ඉන්නවනම් කියන නුවණ එනවා අපිට. දැන් උන් මේ බලුකුණ කකා ඉන්න කබරේ ගාවට තමයි අපි නහයත් වහගෙන යන්නේ කියන්නකො. ඉන්ද්‍රියම සංවරයි අපේ. ඇයි? ඇහෙන් බලන් බැලුවත් ප්‍රියමනාපින් නෙමෙයි බලන්නේ. හරිද? ගන්ධ සුවඳත් බොහොම ප්‍රියෙන් ඇලිලා නෙමෙයි ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්නේ. ඒ සද්දයක් ඇහුණත් ඒ පැත්තේ බොහොම මනාපෙන්න නෙමෙයි ඒකේ සද්දය අහන්නේ. ඒ ඕකේ තියෙන කෑල්ලක් කන්න ඕනේ කියලා කෙලනම් උනන්නෙත් නෑ. කයෙන් ඒක ස්පර්ශ කරන්ද හදිසිය හම්බුනොත් ගෝනි කැලලක්වත් අල්ලලා අයිනකින් අල්ලනවා මිසක බොහොම දැන් ওই බලුකුණ ගාවට අපි යන්නේ කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙනමයි. බුදුහාඳුර දේශනා කරන්නේ කුලියන් කලා එළඹෙනකොට පින්දපාත යනකොට මහන්නේ කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන යන්න. මහා ගැඹුරු ලිඳකට හරි ප්‍රපාතයකට හරි එබෙනකොට අපි කොහොමද එබෙන්නේ? ටිකක් කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන නේද බලන්නේ? ආන් ඒ වගේ ලෝකෙට ලෝකේ යන්න කියලා තියෙන භික්ෂුවට ඔහොම භික්ෂුව කෙනු නිවන් දකින්න හැම කෙනාටම ඔහොම වෙන්න වෙනවා. දැන් බලුකුණ ගාවට අපි යනවා කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන යන්න ඕනේ හින්දා යන්නේ මොකටද මේ බොහෝම අනුකම්පාවෙන්. කබරයවේකෙන් මුදවන්නයි දැන් යන්නේ අපි. දැන් ගිහිල්ලා දැන් කියනවා පින්වත් කබරේ. <laughs> දැන් පටන් ගන්නවා අපි මෝ කොහොමද කියන්නේ? හා කියන්න බලන්න දැන් චතුරාර්ය සත්‍ය කබරයට. නෑ නෑ hinaෙන් නෙමෙයි. මේ තුලින් අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සාපේක්ෂව අපි එතන නිසා. ඒක තේරුම් කරගන්න. මේ තේරෙනව නේද මම කියන්නේ? දැන් අපි ඊට උසස් එයාගේ මට්ටමට උසස් නිසා අපිට අපි බණ කියන්න සුදුසු එයාට නේ. සුදුසු එයාට. ඇයි? එයා ඒක ඇලිලා ඉන්නවා මම ඒක නොඇලිලානේ. දැන් සුදුසුයි. දැන් කියනවා අපි. මොකද්ද කියන්නේ? ඔය ඔයා ප්‍රියයි මනාපයි කියලා හිතාගෙන කන ඕක දිහා බලන්න පණුව ඉන්නවා. ගඳ ගහනවා, පිළිකුල්, ඕජස් වැක්කිරෙනවා. හරිද? කියලා අපි ඕකට කියන්න වෙන්නේ ආහාරය කියලා නෙමෙයි දුක කියලා. ඈ ඕක ඔය ටික ඔයා නොදකින නිසා ඔයාට උතන බොහෝම කැමැත්තක් ඇති වෙලා ඉන්නේ. ඒ නිසා ඔයා ඕක නැතිනම් ওই වගේ තව එකක් හෝ හොයන්න කැමැත්ත තියෙන්නේ. එහෙම තියෙන නිසා ඔයා කවදා හරි තව එකක් ඔයාට ලැබෙන්නේ. මෙයාගේ මේකේ තියෙන අසුචි බවක් කිව්ව මේ වගේ අසුචි පිටක් නැවත හදාගන්න හැටි ඔයාට හම්බ වෙන හැටිත් කිව්වා නේ. ඔයාට පුළුවන්කම තිබුණොත් මේකේ මේ දුර්ගන්ධ බව පිළිකුල් බව අසාර බව බලන්ද බලන්ද ඔයා මේකට කැමති වෙන්නේ මේකේ කලකිරෙනවා පලාත ඉන්නේ මං වගේ වෙනවා ඔයා හරිද ආවත් ඉන්නේ බොහොම අමාරුයි තව එකක් හොයන එක ගැන කවර කතාවද මේකව තැලෙන්නේ නැතු ඉන්නවා එතකොට මතු එකකුත් නොලැබුණොත් යන්න තියෙන හේතුව නෑ මේකෙත් නොඇලිලා ඉන්නේ මේක තියෙනකන් තිබිලා නැති වුනහම මේ අසුචි ලැබීම මේ වගේ මලකුණු ලැබීම ඔයාට ඉවරයි කිව්වා කියලා දැන් අපිට ওই ටිකනේ කියන්න වෙන්නේ යාට කියලා නමුත් එහෙම කිව්වා කියලා දැන් මෙයාගේ මනස තාම ගස්සලා නැහනේ ඒ හින්දා ඔයා මෙන්න මෙහෙම කරන්න හැම තැන්වලම දුව දුවා ඉන්න එපා <laughs> යන්න එපා දැනට හිතලම හැම තැන්වලම දුවන්න එපා ටිකක් කය දෙක කය වචනේ සංවර කරගන්න. කෑ ගහන්නත් එපා වැඩි හැම වෙලෙම දුවන්නත් එපා. ඒකම වෙන මුකුත් හිතන්න හදන්න එපා. මේ රූපය කෙරෙහිම සිහිය යොමු කරන්න. ඈ අපි කියව සතිපට්ඨාන සිහිය පෙන්වුනේ ඈ. දැන් මේ රූපය මැස්සු පිපල නේද පණුව ගහලා නේද දුගඳයි නේද පිළිකුල් නේද ඕජස් ගලනවා නේද කියලා මෙහෙම හිතන්න. දැන් මේක වෙන්නේ මෙහෙම හිතනකොට කය වචන දෙක සංවර නිසා ඒ තුලින් ඇති වෙන කෙලෙසිකුත් අඩු වෙලා. හිතේ තියෙන නීවරණ ධර්ම ටිකකුත් අඩු වෙලා. අසංවර කයක් තියෙන කෙනෙකුට තියෙන අසංවර වචනේ තියෙන කෙනෙකුට එන කෙලෙස් ටික නැහැ. දැන් නිසා ඒ කෙලෙස් ටිකත් අඩු වෙලා. හිතේ කරමුණක තියාගෙන නොයේක් නොයේක් අරමුණු වල හිත දුවනකොට ඇති වෙන කෙලෙස් තියෙනවා ඒ ටිකත් අඩු වෙනවා. අනිත්‍ය හේතුද දුක්ඛ හේතුද මෙහෙම හිත හිතා ඉන්නකොට නොයේක් රාග දේශ මොහ අරමුණු හිතනකොට ඇති වෙන කෙලෙස් ටිකත් අඩු වෙනවා. දැන් කෙලෙස් ගතිය මේ ඇතුළත තියෙන නීවරණ කාමචන්ද ව්‍යාපාද තීන මිදු උජ්ජච්ච කුක්කුච්ච කියන මේ ටික තමයි මේ ටික ටික ටික ටික අඩු වෙන්නේ. මෙයාට මෙහෙම කරන්න කරන්න නීවරණ ටික තමයි අඩු වෙන්නේ. හොඳටම අඩු වෙනකොට ඕ ගඳ දැනෙන්න ගන්න ඕන දැන් ටික ටික මෙයාට ඔන්න පිළිකුල ටික ටික දැනෙන්න ගන්නවා දැන් ගඳ දැනෙන්න ගන්නකොට පිළිකුල ටික ටික නෑ ඊට පස්සේ දැන් මෙයාට අර ටිකක් කියලා මෙන්න මේ විදිහට කොහෙවත් යන්නේ නැතුව හිත වෙන කොහෙවත් දුවන්නේ නැතුව මේ රූපෙම අරමුණු කරගන්න සීය අල්ලගන්න හැටි කියනවා ඈ සතිපට්ඨාන අල්ලගෙන මෙහෙම හිතන්න යෝනිසෝ මනසිකාරය සම්මා සංකප්පයත් වෙනවා අනිත්‍යක දුක් ඇති ඔන්න ඔහොම කළාම ඔයාට පුළුවන් මේක පිළිකුල් දෙයක් කියන එක දකින්න තැනට එන්න. දැන් නොදකින්න කියලා නෙමෙයි මේ කියන්නේ දකින්න තැනට එන්න. එදාට දැකපු දවසට ඔයා මං වගේම මේකේ කලකිරෙනවා. කලකිරුණොත් ඔයාත් මේකේ නොයැලෙනවා. නොයැලෙනකොට ඔයා මේකෙන් මිදෙනවා. මේක පරිහරණය කිරුවොත් හැම වෙලේම මේකේ මිදිලා ඉන්නේ. ඔයා මේක තව එකක් තියන මේකවත් ඇලිලා නැතුව ඉන්නේ. එතකොට මේකේ මේ මලකුණ තියෙනකන් තියේයි ගඳ ඒ යුහාට ඊට පස්සේ තව එකකට යන්නෙත් නැහැ මේකත් නැති වෙනකොට මේක අවසానයි කියලා <laughs> මේ කරුණු හතරම කියලා දුන්නා කියන්නකෝ ඔන්න දැන් එයා දන්නවා භාවනා කරන හැටි දැන් මේ ටික කිරුවා දැන් මොකද කරන්න ඕන මේ ටික කිරුවා දැන් මොකද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් දැන් එයාට නැහැ එයාට දැන් ඔක්කොම අර්ථය ලැහිලානේ තියෙන්නේ. ප්‍රතිපදාව දන්නවා දැන්. නිවන් දකින්න කරන්න ඕනේ මොකද්ද කියලා. නැත්තම් නිවන් නෙමෙයි දැන්. මේ අසුබෙන් මිදෙන්නේ කොහොමද කියලා දන්නවා දැන්. මේ අසුබිනුත් මිදෙන්න නැවත අසුබෙකුත් නොගන්න කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනේ දැන්. දැන් එයා මොකද කරන්නේ? අර වචනේ අහලා ප්‍රතිපදාව තහවුරු හින්දා එහි මෙහි දුවන ගතිය අඩු කරගන්නවා. ඈ කෑ ගහන ගතියක් තියෙනවනම් ඒකත් අඩු කරගන්නවා. වෙන කොහෙවත් බලන්නේ එක එකව හිතන්නේ මේ අසුචිය දිහාම හිතන්නේ. බලන්නේ සිහිය යොමු කරන්නේ. සිහිය යොමු කළා හිතන්න ගන්නෙ මොකද්ද? මේක අනිත්‍ය දෙයක් නේද අසුබ දෙයක් නේද පිළිකුල් දෙයක් නේද කියලා දැන් ඔන්න හිතනවා. දැන් මේ හිතන එක මෙයාගේ සම්මා සංකප්පය. සම්මා සංකප්පය. මොකද මෙහෙම හිතනද සම්මා දිට්ඨිය තියෙනවා. එයා අසුචි බවක් දන්නවා අසුචි දේ නැවත ඇති වෙන හැටිත් දන්නවා. මේ අසුචිය නැවත හමු නොවෙන හැටිත් දන්නවා. අසුචිය හමු නොවෙන තැනට පත් කරගන්න යන මාර්ගයක් දන්නවා. මාර්ගය දන්නවා කියනකොට අර තුනම දන්නවා. දුවන්නේ නැතුව ඉන්නත් ඕනේ හිත කොහාටවත් හිත මේ හිතේ මේකට අරමුණු කරගන්නත් ඕනේ අරමුණු කරගෙන මෙහෙම හිතන්නත් ඕනේ කියන ධර්මතාව ටිකක් දන්නවා. ඔය හතරම දන්නවා දැන්. දන්න නිසායි එහෙ මෙහෙ දුවන ගතිය නතර කළේ. දන්න නිසායි වෙනේන ඒව සිහි කරන්නතු මේ අසුචියක බලකුණු දිහම සිහි කෙරුවේ. ඒ නිසා ඒ දන්න නිසාමයි අනිත්‍යයි මේක දුකයි මේක අසුභයි මේ බලකුණ කියලා හිතන්න ගත්තේ. තේරුණාද? දැන් මේ අනිත්‍යයි දුකයි අසුභයි කියලා හිතන එක සම්මා සංකප්පේ මේක ප්‍රඥා ස්කන්ධයටයි ඇයිටි. යම් මේ වෙන කොහෙවත් බලන්නේ නැතුව බලකුණ දිහාමයි බලන්න සිහියක් යොමු කරනවා නම් මේක සම්මා සතිය යාගේ. බලුකුණ කෙරෙහි තියෙන තණ්හාව උපන් තණ්හාව දුරු වෙන්න නූපන් තණ්හාව නූපදින්න මේක පිළිකුල අසුබ බව ප්‍රකට වෙන්නත් ප්‍රකට නොවුණු බව ප්‍රකට කරගන්න තමයි උත්සාහය. දැන් මේක මේකෙන් මේ උත්සාහය. මේක තමයි මෙයාගේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වායාම. තේරෙනවද? ওই ධර්මතා තුන විතරයි දැන් මෙයා කරන්නේ. කලින්ම එහාට මෙහාට පයින් ගතිය නතර කළා කියන්නේ මේක මෙයාගේ සීලය. තේරෙනවද? සීලයක පිහිටියා එහාට මෙහාට දුවන ගතිය නතර කළා රූපය කෙරෙහි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන එක සම්මා සංකප්පය රූපයට යොමු කළා හිත යොමු කළා අනිත්‍ය වශයෙන් බලන රූපයට යොමු කළා තිබුණු කියන එක මෙයාගේ සතිපට්ඨානේ කායානුපස්සනාව කය කෙරෙහි මේ සීය තියෙනවා කය කෙරෙහි සීය තියෙනවා නුවණ තියෙනවා දැන් සම්මාදිට්ඨිය දැන් මේකට වායම තියෙනවා මෙහෙම කරනකොට කරනකොට වෙන්නේ මොකද්ද? නීවරණ දුරු වෙන මේ සමාධිය එන්නේ. සමාධිය පිරෙන්නේ. සමාධිය පිරෙනවා කියනකොට ඉබේම දැන් අරෙන් හතර වෙනවා. දැන් මේ ටික කරනකොට හිතේ නීවරණ හිත එකඟ වෙන ගතිය නීවරණ දුරු වෙන ගතිය අඩු වෙනකොට ඔය ටික කරනකොට ඇත්තටම මේක පිළිකුල් නේද කියන එක පේන්න ගන්නවා. පේනකොට මේක සුබයි කියපු ගතිය දුරු වෙනවා නැවත අසුචියක් ලැබෙන්නේ මේ මේ ලැබෙනවයි කියන ගතිය නැති වෙන බව අසුචිය කියන්න තියෙන හේතුව නැති වෙන බව ඉබේම වෙනවා කියන එක වෙනව නේද දැන් සම්මාදිට්ඨිය පිරෙනවා තේරෙනවද කියන එක දැන් ඉබේම වෙනවා මේ ටික නේ සම්මා දිට්ඨිය කරන්න එකක් නෑ දැන් මෙයාට සම්මා දිට්ඨිය නිසයි මේ ටික කරන්නේ මම කියන එක තේරෙනවද තේරෙන්නේ එතකොට මේ ටික නොතේරුණත් කමනේ අර මං කිව්ව වචන ටික තේරුම් කරගන්නකෝ එතකොට අපිට මේ අර්ථයට එනවා මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් ඊට පස්සේ සීලයක පිහිටලා අංග තුනයි වැඩෙන්නේ සතිපට්ඨානෙ මෙයාට හරිද සම්මා සංකප්ප වායාම සති කියන ධර්මතාව ටික සිහියෙන් රූපය අල්ල ගන්නවා නුවණින් මෙනෙහි කරනවා ඒ සඳහා සිහියක් තියෙනවා මේ උත්සාහයක් තියෙනවා මේ ධර්මතා තුන තුල තියෙනවා මේ ටික කරනකොට මෙතන තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා ටික. තේරුණාද? අර සතාට එහෙම දුවන් නැති බව උගේ සීලය. හිත වෙන කොහෙවත් අරමුණු නොකර තමන්ගේ කෙලෙසිය තියෙන්නේ දැන් මේ බලුකුණේ නම් දැන් ඕකෙන්නේ මිදෙන්න තියෙන්නේ. වෙන කොහටත් යොමු කරන්නේ නැතු මේකටම යොමු කරලා මේක තුල තියෙන ඇත්ත බලන්නයි උත්සාහවත් වෙන්නේ. එතකොට මේක මෙයාගේ සිහිය කායානුපස්සනාව. මේ රූපය අනුව බලන එක. තේරෙනවද? ඊට පස්සේ දැන් මේ අනුව බලන්නේ කොහොමද? මේකේ අසුචි බව දුගඳ බව ප්‍රකට කරගන්න තමයි බලන්නේ. ප්‍රකට කරගන්න අසුචි බව කියලා කිව්වේ නූපන් කුසල් උපදිනවා කියන එක. උපන් කුසල් වැඩි දියුණු කරනවා කියන්නේ. ඒක කරනකොට මේ පැත්තෙන් වෙනවා උපන් අකුසල් දුර වෙනවා නූපන් අකුසල් නූපදින. මේ තුල තියෙන කැමැත්තක් තියෙනවනේ මේක තමයි අඩු වෙන්නේ. දැන් අසුචි ටික අසුචි බව පේන්නේ නැති සතාට නෙමෙයි කිව්වේ. ওই ටික පේන්න පේන්න පේන්න පේන්න කරුණු දෙකක් දෙපැත්තට වෙනවා. මෙහෙන් කැමැත්ත ගෙවි ගෙවි යනවා මෙහෙන් පිළිකුල් බව නැත්නම් අසුප බව පෙනෙන බව ප්‍රකට වෙගෙන එනවනේ. දෙක එකට වෙනවනේ. එතකොට ඔන්න ඔය සතාට ගිහිල්ලා අපිට කියන්න තියෙන ওই ටිකනේ. ඒ වගේ බලුකුණු කන සත් සතෙක් ගාවට ගියා වගේ තමයි අපි ගාවට බුදුරජාන් වහන්සේ වැඩලා බලුකුණක් හා සමාන වූ ගැරඩි කුණක් හා සමාන වූ මේ කය මම කියලා මගේ කියලා බොහොම ආසාවෙන් පරිහරණය කරනකොට බුදුරජාන් වහන්සේ පෙන්නවා ඕක දුගඳයි පිළිකුලයි අසුබයි අසාරයි ඕකට හොඳ වචන කියන බුදුරජාණන් වහන්සේ ආතුරං අසුචින් පූතින් දුක්ගන්ධං දේහනිසිතං පග්ගරන්තං දිවාරත්තිං බාලාණං අභිනන්දිතං ආතුරං නිතරම ලෙඩ වෙන ආතුරං අසුචි වූ පූතින් කුණු වෙච්ච ඈ පග්ගරන්තං දිවාරත්තිං කුණු වෙලා රෑ දවල් දෙකේම වැක්කිරෙනවා මේක නිතරම ලෙඩ වෙනවා අසුචියෙන් පිරිලා කුණු වෙලා රෑදවල් දෙකේම වැක්කිරෙනවා කබ ගලනවා හොටු ගලනවා මුත්‍රා ගලනවා අසුචි ගලනවා රෑදවල් දෙකේ බාලා නම් අභිනන්දිතම් බාලයා බොහොම සතුටු වෙනවා මේකේ ඈ ඒ බඳු කයේ බාලයා බොහොම සතුටු වෙනවා කියලා පෙන්නනවා ඉතින් ওই ටිකම තමයි පෙන්වන්නේ ඉතින් පෙන්නලා ඒ බඳු කෙනාතර කබරේ ගාවට ඇවිල්ලා වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ටික පෙන්වන්නේ ඕගොල්ලන්ට ඕක මේ තරම් සුබ වුණාට ඕකේ යථාර්ථය මේකයි. මේ යථාර්ථය නොදකින නිසායි ඔගලන්ට මේක හොඳ දෙයක් වෙලා තියෙන්නේ කැමැත්ත ඇවිල්ලා තියෙන්නේ ඔය කැමැත්ත දැඩි වෙලා තමයි මම වෙලා තියෙන්නේ තණ්හාව නිසා තමයි උපාදාන උපාදාන කියන්නේ දැඩිව ගන්නවා මේක මම කියලා ගන්නවා අසුචි ටික පාරේ රුපියල් 1000ක් එහෙම තිබුණොත් ගන්න නැද්දටක් ගාලා ගන්නවනේ වටපිට බලනවා මේක දෙන්නවත් ඒද කවුරුවත් ඒද කියලා බලලා ටක් ගාලා දාගන්නේ නේ. ඇයි දාගන්නේ? ඉතින් අසුචි ටිකක් තිබුණොත් වටපිට බලලා දාගන්නවද? ඇයි ඒක දාගන්නේ නැති වෙන්න තර්ක දාගන්නත් හේතුව දෙකම රූපනේ. හිතන්න දෙපෑ අපි ටිකක්. ඇයි අපි හිතන්නේ නැත්තේ මෙහෙම එකක් තිබ්බොත් ටක් ගාලා දාගන්න මේක දාගන්නේ නැහැ. ඇයි දාගන්නේ නැත්තේ? ඒ කියන්නේ තණ්හාව. තණ්හාව. තණ්හාව. ඇයි තණ්හාව? මේක සුබයි කියන දැන තියෙන නිසා. සුබයි කියන කම තියෙන නිසා තණ්හාව තණ්හාව දැඩි වුණාම ටග්ගල ගත්තා. දැන් මගේ. දැන් මගේ නෙමෙයි ඉදිරියට දහ. දැන් කොහේ හරි ගිහලා කවුරු හරි වෙන කෙනෙක් උදුර ගන්න එහෙම හැදුවොත් ගෙදර ගිහිල්ලා හරි. ඔව් දැන් අයිතිකාරයා නැහැ කියන්නකෝ. ඔන්න දැන් අයිතිකාරයා හම්බුනේම නැහැ දැන් රුපියල් 1000 මගේ. දැන් අපි ගෙදර ඇවිල්ලා පෙට්ටිය දාගත්තාම මංගව රුපියල් 1000ක් තියෙනවා කියලා දැකලා හොරු ගන්න පයින්නවා. දැන් වෙන හොරේ. දැන් මේ හොරාට ගහන්නු පොල්ලකින් ගහන්නේ නැද්ද? ගහනවා. පීයෙන් කඩුවෙන් කොටන්න කොටන්නේ නැද්ද? ඇයි ඒ? තනෝ මගේ මගේ දැන් මගේ මේ කොහෙවත් තිබුණු එක බලන්න අහක තියෙන එක හින්දා දැන් කඩු කිනිස ගන්න දැන් ඇවිල්ලා නේද? නේද? <laughs> අන්න තණ්හාව නිසා මේ ලෝකේ බුදුහාමර පෙන්නනවා මොකද වෙන්නේ? මසුරුකම වෙනවා. මසුරුකම නිසා මොකද වෙන්නේ? දැඩිව ගන්නවා මගේ කියලා මම කියලා ගන්නවා නෑ මම මගේ කියලා ගන්නවා ගන්න කම නිසා දැඩි මසුරුකම එනවා මසුරුකම නිසා ආරක්ෂාව කරනවා පෙට්ටිය වල දානවා ලොක් කරනවා දැන් තියෙන ආරක්ෂාව නිසා මොකද කරන්න වෙන්නේ දඬු මුගුරු ගන්න දඬු මුගුරු ගැනීම නිසා ලෝකේ තාතෝ කියන වචන කලහ විග්‍රහ කෝලහල ඇති වෙලා මේ ලෝකේ ඇති වෙලා තියෙන ඔහොමයි කියන ඈ තණ්හා මූලික ඕක බොහොම ලස්සනට පෙන්නනවා මහා නිදාන සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රේ තණ්හාව ලෝකේ රජවරු රජවරු සමග දෙමව්පියෝ දරුවෝ සමග දරුවෝ දෙමව්පියෝ සමග සහෝදරයෝ සහෝදරයෝ සමග ගහ බැන ගන්නවා මරා ගන්නවා කපා ගන්නවා කොටා ගන්නවා මොකද මේ තණ්හාව ගිහිල්ලා උපාදානලා දැදිලා ඔන්න ওই තැනට ගිහිල්ලා දැන් ඔහොම ඉන්නේ අපි ඈ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ වගේ අපි මේ කයත් දැක්කොත් අසුචි ටිකක් වගේ පාරේ තියෙන දෙයක් දාගන්න නැහැ සක්කොට. ඒ වගේ තග්ගල මේක උරුම කරගන්නේ උරුම කරගන්න ගතිය හිතෙන්ම මැකෙනවා. ඉතින් මේ தત્ත්වය වෙන්නේ කුමක් කොතෙන්ට ආවහමද යථා භූත ඥාන දර්ශනයට ආවහම ඇත්ත ඇති හැටි දකින්නවා කියන තැනට ආවහමයි වෙන්නේ. දැන් ඇත්ත ඇති හැටි දකින්න නොදකින්න තැන ඉඳලා ඇත්ත ඇති හැටි දකින්න තැනට යන්න වෙලා අපිට. ආත්ම දෘෂ්ටියේ ඉඳලා අනාත්මයට යන්න වෙලා. සුබ දේ ඉඳලා අසුබයි කියන තැනට යන්න වෙලා. නিত্য කියන දේ ඉඳලා අනිත්‍යයි කියන තැනට යන්න වෙලා. සුබයි කියන තැන ඉඳලා අසුබයි කියන තැනට යන්න වෙලා. සැපයි කියන තැන ඉඳලා දුකයි කියන තැනට යන්න වෙලා. දැන් ගමන් මාර්ගයක් ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මං ඉස්සරහා බලාගෙන ඉන්නවා දැන් මේ පැත්ත පේනවා පිටිපස්ස පේන්නේ නැහැ මට. ඇයි පේන්නේ නැත්තේ? ඇස් නැති හින්දා කියේ. ඇස් නැති හින්දාද? පිටිපස්සක් නැති හින්දා කියලා කිව්වොත් වැරදිද? ඈ? නුවණින් පැත්තකින් තැබේවා මසසින්වත් බැලුවේ නැති නිසා නේ. පිටිපස්ස මේ පැත්ත බලනකොට පේනවා පිටිපස්ස පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි නොබලන නිසා. හැරලා බැලුවොත් පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා ටික පේන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා පේන්නේ. මෙහෙම බලපු නිසා එහෙම පේන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා පේන්නේ පේන්නේ නැත්නම් එහෙම දෙයක් නැති නිසා නෙමෙයි නොබලන නිසා. නොබලන නිසා. ඒ නිසා හතර ඉරියව්වෙම නැත්තම් අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති යද්දිත් ආපහු එද්දිත් නුවණින් කරන්න ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති වටපිට බලනකොට සමින්ජිතේ පසාරිත්තේ හකුලනකොට අතපය දිගහරිනකොට මේ ඉරියව් ටික කියන්නේ මේ හැම වෙලාවකම මේ සිය යොදා ගන්න කියන එක කියන්නේ හැම වෙලාවකම මොකද කරන්න ඕනේ බලමින් ඉන්න මේ පැත්ත බලනකොට එහෙ පේනවා පිටිපස්සේ පේන්නේ නැත්තම් මේ පැත්ත බලමු. මෙහෙ බලනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් මේ පැත්ත බලනකොට බුදු පින්තූරේ පේන්නේ. දැන් බුදු පින්තූරේ තියෙන පැත්ත බලනකොට රාග දේශ මොහ නැති වෙනවා. මේ පැත්ත බලනකොට රාග දේශ මොහ ඇති වෙන අරමුණක් නම් තියෙන්නේ. දැන් මෙහෙම ඉන්න කෙනාට කියනවා ඔයා ওই පැත්ත බලාගෙන ඉන්න හින්දා ඒ රාග දේශ මොහ ඇති වෙන්නේ. ඔය අනිත් පැත්ත බලා ගන්නකෝ. ඒ පැත්ත බලමින් ඉන්න මේ පැත්ත බලන්නේ නැතුව. දැන් බලනකොට බුදුහාමුදුරුවෝ අරහං සම්මා සම්බුද්දයි මහා කරුණික කියලා බුදු ගුණ සිහි වෙන්නේ දැන් රාග දේශ මොහ නැහැ වගේ නිතරම සංකල්පනා වෙනස් කරන්න කිව්වා ටක් ගාලා හිතන ක්‍රමය වෙනස් කරන්න මානසිකාරය වෙනස් කරන්න කිව්වා යද්දිත් එද්දිත් වැඩ කටයුතු කරද්දී අන්දිද්දි පළඳිද්දි ගෙවල් දොරල් අස්පස් කරද්දි වළම් පිඟන් ටික හොදද්දි නාවද්දි නාද්දි කද්දි බුද්ධි හැම වෙලාවම බැයිද නිකන් සින්දුවක් කිය කියා ඉන්න වෙලාවේ මේ ටික හිතන්න බැයිද? ওই ටික කරනවා අපි රටේ ලෝකේ කෙරෝලක නැතිව හිත හිත. ওই හිත හිත ඉන්න වෙලාවට වාහනයක උනත් යද්දි මෙහෙම හිතමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට හිතන්න. එමෙ හිතනවට අමතරව හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන එක නතර කරගන්නත් හිත එක්තැනක තබා ගන්න ටිකක් හුරු වෙන්න. ওই දෙකට උපකාර පිණිස පුළුවන් තරම් කය වචන දෙක සංවර කරගන්න. මෙන්න මේ විදිහට කය වචන දෙක සංවර කරගෙන හිත නොයෙක් නොයෙක් අරමුණු දුවන්නේ නැති තැනට ඉඩ ලැබෙන හැම වෙලාවකම ගන්න ඉඩ ලැබෙන හැම වෙලාවකම මෙහෙම හිත හිත ඉන්න. මේ තුන කරනකොට මේ කරන්න කියලා පෙන්වනවා. ඔන්න දැන් හතරන චතුරාර්ය සත්‍ය දන්නවා අපි. දැන් කෙනෙක් මේ හතර දැනගෙන නොකර ඉන්නත් පුළුවන්. නොදැන කරනවට වඩා ඒත් මෙයා ශ්‍රේෂ්ඨයි. මෙයා දුක දන්නවා දුක ඇතිවීම දන්නවා නැතිවීම දන්නවා නැති කරන මාර්ගය දන්නවා තාම මාර්ගේ වඩන්නේ දැන් වඩනවා නම් කෙනෙක් අපි අදහරනම් මේ සිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා ඕක තිබිලා එන්න ඕනේ බෞද්ධයෝ නම් එහෙමයි බෞද්ධයෝ නම් කියන්නේ මම මතක් කළේ බුදුහාමුදුරන් කාලේ බෞද්ධයෝ හිටියේ නෑ බණ අහලමයි බෞද්ධුනේ ආවෙම අවබෝධයෙන් සිල් ගන්න දැන් පටන් ගත්තේ බෞද්ධකමින් හින්දා අපිට මේ පොඩ්ඩක් අසාධාරණයක් වෙනවා. පටන් ගත්තේ බෞද්ධකමින් හින්දා. ඉතින් අපිට පුළුවන් වුණා මේ ධර්මයේ නොදන්නා බෞද්ධකමටත් ඇතුළත් වෙන්න පුළුවන් වුණා. ඒක වැරදි කියනවා නෙමෙයි. නමුත් වචනේ පරිසමාර්ථයෙන් බෞද්ධ වෙනවා නම් අපිට මෙන්න මේ වගේ අර්ථයක් අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. වෙලාව පහත් වෙලා කමක් නැනේ. මොනකට හොදගන්න ඕනේද? කමන්නේ අපි හැමදාම මේකට මේ මලකුණ හොදනවනේ නේ. කොහොම හරි ඇත්තටම වීරිය කිරුවොත් බැරි නෑ. බැරි තැනට නෑ. මෙච්චර දැන් අපිට ගැඹුරු වුණාට මෙහෙම අපිට තේරෙනවා ටික ටික හරි අපිට ඊතර වෙන්න බැරි නෑ. දැන් මේ කරන්න ඕනේ සහ වෙලා තියෙන දේ ගැන තේරෙනවද මොකක් හරි ටික? චුට්ටක් හරි තේරෙනවානේ. මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. දැන් මේ භාවනාව ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවද නෑ නේද? භාවනා කරනවා කියලා මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද අපිට පොඩි එකෙකුට උනා? තේරෙනවා. තනියම කලේ ගියොත් නිවන් දැකලා ඉන්න බැරි වෙයිද? පුළුවන් නේද? ඇයි මේ මොකද්ද කරන්න ඕනේ කියලා අපිට දැන් ආවා නේද? අර බලුකුණ වගේ එක සිහි කර කර සිද්ධිය දැන් බල්ලට බල කියන්නකෝ ඔයගොල්ලෝ චතුරාර්ය සත්‍ය කියන්න ගියොත් ওই සිද්ධිය තමයි අපිට වෙන්නේ. ඊට පස්සේ බුදුහාමර පෙන්නවා ඒ විදිහට හිතන්න. ඈ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හිතනද හිත නොයෙක් අරමුණක දුවන්නේ නැතුව එක තැනක තබා ගන්නද ඒකට කය වචන දෙක සංවර කරගන්න කියලා ඔන්න පෙන්ව මේ මාර්ගයත් ගැනත් නුවණයි දැන් අපිට. ඔන්න දැන් කරන එක ගැනත් නුවණයි. දැන් තාම කරන්නෙත් නෑ කියන්නකෝ. මෙහෙම දැනගෙන අපි වෙන මොනවා හරි වැඩක් කරනවා. මේ ආස්තෝල හැටි එහෙම තමයි. අසුබය අසුබයක් දන්නවා අසුබය අසුබ හැටියට නොදැකීම නිසා නිසා සුබ සංඥාවක් ඇති වෙලා තියෙන හැටිත් දන්නවා ඒ නිසා නැවත මේවා ලබා ගන්න හැටිත් දන්නවා අසුබය අසුබ හැටියට දැක්කහම සුබ සංඥාව දුර වෙනවා නැවත හොයන ගතියක් නැති වෙනවත් කියලා දන්නවා අසුබය මෙන්න මේ විදිහට කටයුතු කරලා සුබ සංඥාව ගෙවාගෙන අසුබ සංඥාවෙන් ඉන්න පුළුවන් කියලා ප්‍රතිපදාවක් දන්නවා දැනගත්තට තාම අසුබ සංඥාව ගෙවිලා නැහැ අපේ. මේ සුබ සංඥාව ගෙවිලා නැහැ අපේ. දන්නවා විතරයි. හැබැයි නොදන්න ලෝකෙට වඩා මේ දැනුමත් පුදුමාකාර ඉහළ තැනක තියෙනවා. හිතට මතක තබා ගන්න විශාල කෙලෙසයක් මේ දැනුමටත් ගෙවිලා තියෙනවා කියන එක. මේ ලෝකයේ කිසිම වෙලාවක මෙයා දැන් යන්නේ විමුක්තිය පිණිස දුක නැති කිරීම පිණිස වෙන ශාස්ත්‍රවරු හොයාගෙන. ඒ තරම් මෙයාට තියෙන මේකමයි වෙන්නේ කියනවා වගේ දැනුම. වෙන ක්‍රමයක් නැහැ මේක ගෙවා ගන්න. මේ අසුචි මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේ දැන් අසුචි නිකන් නේද කියලා ගියාට සුබ සංඥාවක් නැත්නම් ආය අසුචියකට යනවා කියලා දන්නවා. මෙහෙම මකලම තමයි මේක යන්න වෙන්නේ කියලා දන්නවා. නේද? දැකලා නමුත් තාම සුබ සංඥාවෙම ඉන්න අහි ඉන්නවා. ඒ මේක දැක්කා කියලා දැනගත්තා කියලා ඒ මට්ටමට දැක්කා කියලා කෙලස් ගෙවෙන්නේ ප්‍රතිපදාව දැක්කා කැකිරාව කියලා එකක් තියෙනවා ඒකට යන්නේ මෙන්න මෙහෙම පාරේ ඒ පාරේ යනකොට මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම ලකුණු කැකිරාව කියලා එකක් තියෙනවා ඒකට යන පාර මේ මේ පාරේ ගියාම කැකිරාවට යන්න පුළුවන් යන්නේ මෙන්න මෙහෙමයි යනකොට මෙන්න මේ මේ මේ ලකුණු හම්බ වෙනවා ඊට පස්සේ යන්න මෙන්න මෙතෙන්ට ගියේ බයිසිකලයකින් ගිහිල්ලා එතන බයිසිකලේ තියලා බස් එකකට නගින්න බස් එකෙන් නැගලා මෙන්න මෙහෙම යන්න කියලා යන හැටිත් කියලා දුන්නාම ඔක්කොම ටික දැනුම තියාගෙනත් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් නේද කෙනෙක් බයිසිකලයක් නෑ පයින් යන යන කෙනෙකුත් ඉන්න පුළුවන් කෙනෙක් බයිසිකලේ යන කෙනෙකුත් ඉන්න පුළුවන් බයිසිකලෙන් ගිහි ගිහිල්ලා බලන්න කියපු කෙනා තංගල කාර් එකේ යන්නත් පුළුවන් ඈ ඒ මත වේගය අඩු වැඩිකම් වෙන්න පුළුවන්. නමුත් තමස්තයක් වශයෙන් යන ක්‍රමය ගැන කිව්වා මිසක වාහනය ගැන කියද්දී අපි වාහන ඉලක්ක විය යුතු නැහැ. කාරණාව පෙන්වන්නයි කිව්වේ. අනිවාර්යෙන් නෑ බයිසිකලේ යන්න ඕනේ කියලා. එහෙනම් ඊගාවට තියෙනවා අපිට මේකේ දත්ත ටික මේ යන ක්‍රමයයි මේ කිව්වේ. එතනයි වටින්නේ ඊට පස්සේ අපිට. අපි ඕකේ වාහනේ උපදාන කරගත්තට හරියන්නේ නැහැ. බයිසිකලෙම යන්න ඕනේ මේකට කියන එක. ඒකට මම මේ කිව්වේ සීලයක පිළිහිටලා නැත ගිහි කෙනෙකුට කියනවා පන්සිල් සමාදන් වෙලා මේ විදිහට කරන්න කිව්වහම මේ අනිවාර්යෙන් පන්සිල්ම කරන්න කිව්ව නෙමෙයි. අටසිල්ම කිව්ව නෙමෙයි. වාහනේ ගැන කිව්වේ මේ. වාහනේ දැනට ඉන්න පිරිසේ හැටියට වාහනේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ක්‍රමය මේ කිව්වේ. ඈ ක්‍රමයයි අපි දකින්න ඕනේ. එහෙම කිව්වහම පෙන්වහම එහෙම දැනගෙන නොයා ඉන්න පිරිසකුත් ඉන්න පුළුවන්. පුළුවන් පුළුවන් හැකි ශක්තිය පුළුවන් යන පිරිසකුත් ඉන්න පුළුවන්. වේගෙන් ගිහිල්ලා යන කෙනෙකුත් ඉන්න පුළුවන්. නේද? නමුත් මේ කිසිම දෙයක් නොදැන කැකිරාවක් දන්නෙත් නෑ. කැකිරාවකට යන නියම ගම මාර්ගය දන්නෙත් නෑ. යන්න ඕනේ මොන මොන වාහනවලද කියලා දන්නෙත් නෑ. ටග් ගාලා තියෙන මෙහි තියෙන වාහනයකට ටග් ගාලා නැගලා කැකිරාවට යන්න ඕනේ කියලා යනවා. බැලුවෙත් නෑ කොහෙද යන්නේ කියලා මරදම් කරලා පැත්තට අනුරාධපුරට යන වාහනයකට නැගලා නගින්නත් පුළුවන්. එහෙම යන අයත් ඉන්නවා. කොහොම හරි යන්න යන කෙනාට වඩා දැන් කිසිම විස්තරයක් හැරෙන තැනක් වටපිටාවක් නොදැන කැකිරාව කියන වචන විතරයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ කොහොමද යන්නේ කියලා කිසිම විස්තරයක් දන්නේ නැහැ. දන්නේ නැතුව යනවා කෙනෙක්. මෙයාගේ යෑමට වඩා අර ටික දැනගෙන නොයන කෙනා වටිනවා. කැකිරාවට කැකිරාවත් කැකිරාවට යන නියම ක්‍රමයක් දැනගෙන හොඳට යන ක්‍රමය හොඳට දැනගෙන තාම ගියේ නැහැ. නොයා ඉන්න කෙනාට වඩා මේ පිළිබඳ කිසිම දැනුමක් නැතුව කැකිරාවට යන්න හදන කෙනා යන කෙනා කෙනෙක් ඉන්නවනම් මේ යන කෙනාට වඩා වටිනවා නොයන කෙනාගේ අර දැනුම. මෙතන සම්බාධ සහිත නිසා මිසක අර දැනුමෙන් මේ කෙලෙස් අඩු කරන ගතිය මේ දැනුමෙන් ටික ටික කෙලෙස් අඩු වෙනවා. මෙයා මේ දැනුම තියෙන කෙනා භවයේ හිටියොත් උපරිම හත්වතාවකට වඩා ඉන්නේ. ඒ තරම් වටිනාකමක් මේක හරියට වැදුනොත් මනසට වෙනවා. මේ ඉඩ ලැබුණොත් ලැබුණුවත් හැම වෙලාවකම ටග්ගල යන්න හදනවා. එදාට මෙයා ගියොත් ගියාම තමයි යනවමයි කැකිරාගෙන. එදාට අතරමඟ නතර වෙන්නේ නැහැ. අරයා කැකිරාවට යනවා කියලා ගියාට කොහේ වෙයිද දන්නේ ඊට පස්සේ මෙයාව වැටෙන්න පුළුවන් සමහර විටක යාපනයේ පැත්තට යන එකකට නැගලා කැකිරාව කියන පලාතේ නැති තැනකට යන්න පුළුවන්. ඒ වගේ මේ ධර්මතා හතර හොඳට තේරුම් කරගෙන ගත්ත පමණකිනු ජීවිතයට යහපතක් වෙනවා. දැන් මේ කියන එක තේරෙනව නේද? එතකොට මෙන්න මේ ටික මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. අවබෝධ කරගන්න කිව්වේ කොතෙන්ද කියනකොට දැන් දැක ගන්න ඕනේ අපිට වැඩක් තියෙනවා. මෙතර ඉඳන් එතරට යන්න. මෙන්න මේකට තමයි මේ නිවන් දකින්න උත්සාහවත් වෙනවා භාවනා කරනවා කියලා අපි කියන්නේ. අපි කරන්න හදන්නේ මේක. අනන්ත ජාති සංසාරේ මොකද්ද කළ යුත්තේ කියන මේ ටික තෝරගන්න බැරුව මෙච්චර කාලයක් දුක් විඳා. දැන් අපිට කල්යාණ මිත්‍ර ඇසුර හම්බෙලා තියෙනවා, සද්ධර්මය හම්බෙලා තියෙනවා. බත් පිඟාන බෙදලා අතට දීලා තියෙනවා. දැන් කන්න තියෙනවා. මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරගන්න මාර්ගය කියලා හොඳටම බැරි වුණත් යම් පමණකට හෝ තේරුම් කරලා දෙන පිරිසක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වටමත් නෙමෙයි අපේ නුවණටත් යම් මට්ටමක ඇත්තටම මේක මෙහෙමයි තමා කියලා තේරෙනවා. හාමුදුරුවෝ කිව්වට නෙමෙයි. මේ චතුරාර්ය සත්‍ය කියන එක සත්‍ය නම් හාමුදුරුවෝ කිව්වට නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි ඇත්තට මේක මෙහෙම තමයි කියලා අපිටත් යම් මට්ටමක හෝ තේරෙන්න ඕනේ. අනුන්ගේ පිටම පටවලා එහෙනම් මේක ඇත්ත වෙන්න ඇති කියලා හිතනනම් ඒ තුරු සත්‍ය අනුරුවක්වත් නැහැ. සත්‍ය කියන එක අපිට වෙන්න ඕනේනේ. ඈ එතකොට මේක මෙන්න මේ විදිහට පෙන්නන බවකුත් තියෙනවා නම් අපිට ටිකක් හරි පේන බවක් තියෙනවා නම් මේ ලැබපු මනුස්ස ජීවිතයෙන් කරන්න ඕනේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ යනකොට මේ කඩි ගුලද්දාර ගෙරි ගෙරි කියලා ඉන්නේ අර සත්තු ගෝලෙමට යන. ගෙරි ගොඩක් දැකලා hina පාල කළා. ඇයි කියලා අහනකොට ආනන්ද හඳුර කියන ආනන්ද මේ ගෙරි රංචුවේ චක්‍රවර්ති රජ නොවුණු එකම ගෙරියෙක්වත් නැහැ කියන. එතකොට චක්‍රවර්ති රජු රෝ කියන්නේ මොකද්ද? මුළු ලෝකෙටම එතකොට අපි ගැන කවර කතාද? නමුත් ඒව ඔක්කොම නෑ අද මේ ඇවිල්ලා උහේ ඉන්නෝනේ. සසර හැටි. ඉතින් මුළු ලෝකෙම රජකම් නොකළ නෙමෙයි, ගෙවල් දොරවල් හැදුවේ නැතුව නෙමෙයි, දරු මල්ලු හැදුවේ නැතුව නෙමෙයි. ඈ එතකොට යාන වාහන ඉඩකඩ මෙව්ව හෙව්වේ නැතුව නෙමෙයි සසරේදී. මෙච්චර කාලයක් කරලත් අපේ ජීවිතයේ දුකෙන් මිදෙන්න බැරි වුණා. එකම එක ජීවිතයක් දැන් හරි ජීවිතේ ගොඩක් ගෙවිලා ඉතුරු ටික හරි තුනුරුවන්ට පූජා කරන්න හැමදාම අපි වෙනුවෙන් කටයුතු කරන්න ගිහිල්ලා අපි දුකටම වැටුණා ඔගොල්ලෝ ඉතුරු චුට්ට තුනුරුවන් වෙනුවෙන් කටයුතු කරන්න ඒ වෙනුවෙන් ඕගොල්ලෝ මිදෙයි ඔගොල්ලන්ටම සැනසෙල්ල ලැබේ තුනුරුවන් කෙරේ බුදුහාමුදුරුවෝ කෙරේ කෙනෙකුට ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු ගුණ කියනකොට අඬා අඬා ඇස් දෙකෙන් කඳුළු පෙරෙන බව නෙමෙයි. කෙනෙකුට පුළුවන් නම් ඒකාන්තයෙන් බුදුහාමුදුරුවෝ කියපු වචනයක් වැරදිලා නැහැ. හින්දා මම අද ඉඳලා අත නොහැර දුකෙන් වෙන මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. දුකට තියෙන තණ්හාව තියෙන තාක් නැවත නැවත දුකටපත් වෙනවා. තණ්හාව නැතිවීමෙන්මයි දුක නැති වෙන්නේ. මේ තණ්හාව නැති වෙන්නේ නැහැ නිකන් බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවක් පෙන්වුවා. ඉඩ ලැබෙන හැම වෙලාවටම මෙහෙම මෙහෙම රූප වේදනා සංඥා සංකාර ගැන හිතන්න කිව්වා හැම වෙලාවෙම පුළුවන් තරම් හිත මෙන්න මෙහෙම තබා ගන්න උත්සාහවත් වෙන්න කිව්වා කය වචන දෙක සංවර කරගන්න කියලා කිව්වා මෙහෙම මිසක වෙන මේ තණ්හාව නැති කරන්න ක්‍රමයක් නැහැ කියලා පෙන්ලා තිනවා ඒක ඇත්තමයි ඒ හින්දා මම පුළුවන් හැම වෙලාවකම මේක කරන්න ඕනේ කියලා අදහස ඇතුව කෙනෙක් හැම වෙලාවෙම අනිත්‍ය හැටියට හිත හිතා ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨතම ශ්‍රද්ධාව තියෙන කෙනා. එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ඒ ශ්‍රද්ධාව මේ ජීවිතේ නේ පරලෝකවත් නැති කරන්න බෑ. මොකද බුදුහාමුදුරන්ව තේරුම් ගත්තා එයා. බුදුහාමුදුරන ශ්‍රද්ධාව කියන්නේ ඒක. කවුරු හරි කෙරෙහි වචනයක විශ්වාසයක් තබනවා කියලා කියන්නේ එයා කියන්නේ දෙකරන එක. මං කිව්වොත් මෙතන ඉඳන් ඕගොල්ලෝ ඔහොම යන්න උතන යනකොට පාරවල් දෙයක් හම්බෙයි මේ පැත්තට යන්න තු මෙහෙට යන්න කියලා කිව්වොත් අපි එතෙන්ට යනකොට මේ පැත්තේ පාර බොහොම කටුකයි සමහරට කටු ඉපල් ටිකකුත් තියෙනවා අතන බොහොම ලස්සන දන්තලකුත් තියෙනවා කෑම බීම පළතුරු මහා ගොඩක් තියෙන පාරකුත් ඒකම තියෙනවා එනවා මේ වගේ ලාභයක් ලැබෙනකොට අමුද්‍රෝ ඉතින් කිව්වට මේක යන්න තමාරුයි. දැන් මේ පාරවල් දෙකෙන් පෙන්වන්නේ මේකෙනුත් කියලා අතෙන්ට ගියාගේ මේකෙනුත් කියලා අතෙන්ට ගියාගේ කියලා තමයි පෙන්වන්නේ. ඇත්ත කෙනත් ඇත්ත කියන ඇත්ත කියන බොරු කෙනත් බොරු බොරු බොරුනේ බොරු කියන. හරිද? ලෝකේ බොරුවයි ඇත්තයි කියලා දෙකක් තියෙනවා. ඇත්තටමත් මෙහෙම යන්න පුළුවන්. බොරුවෙනුත් කියනවා මේකෙන් ගිහලා මෙහෙම යන්න පුළුවන් කියලා යන්න බැරි එකක් පෙන්වනවා. දැන් ඔන්න උතෙන්ට ගියාම ඒ කිව්වට ඕකට වඩා බොහොම පහසුවෙන් කාලා බීලා මේ පාරේ යන්න පුළුවන් මේකෙන් ගිහලා යන්න පුළුවන් කියලා කියනවනේ කියලා හැරෙන. ඔන්න යනවා. තව කෙනෙක් ඉන්නව පටන් ගැම්ම කටුක වුණත් එයාන බොරුවක් කියන්නේ ඒකාන්තයෙන් මෙහෙම තිබුණත් මම මේ හින්දා නෙමෙයි මේ වගේ කෙනෙක් බොරු කියන්නේ ඒ හින්දා මම මෙහෙම කරන්න ඕනේ. කියලා කටු අපුල් වලින් පැන පැන තමයි යන්නේ අච්චර දෙයක් අතහරිනවා. දැන් බලන්න මොන වචනකනේ මොන විශ්වාසයක්ද මෙයාට තියෙන්නේ. මේකයි මේ විශ්වාස කියන්නේ. අපිට විශ්වාස කියන එක මයින්ඩ් හම්බෙන්නේ ওই වගේ තැන්වලදී. දැන් මෙයා කට්ටු පඳුර වලින් පැනලා යනකොට ටිකක් දුරට යනකොට බොරළු පාරකට වැටෙනවා. ඒ තුලින් ගිහිල්ලා හම්බ වෙන මොකද්ද? තාර පාරකට වැටෙනවා. පාර පාරට වැටුනහම ඒකේ තියෙනවා සල්ලු පිල් දන්සල් පුදුම විදිහකට කකා බිබි සුවසේ අන්තිම වෙනකට යනවා මේකේ මුලින් දන්සල් දෙනකොට හුද්දට දන්සල් එහෙම තියෙනවා ටිකක් දුර යනකොට ඒවා ටික ටික ටික ටික අඩු වෙලා තේ උගුරක් හම්බ වෙනවා කහට උගුරක් හම්බ වෙනවා ඊට පස්සේ ඒකක් නෑ ඔහොම ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට කස පහරවල් වගේ තැනක් හම්බ වෙනවා හරිද මේ පාරේ ඊට පස්සේ ගල් පාරවල් වදිනවා පොළු පාරවල් වදිනවා කඩු කිනිසි පාරවල් වදිලා අන්තිමට වැටෙනවා මහා විශාල ගිනි අඟුරු වලකට වැටෙන්නයි තියෙන්නේ වැටෙනවා ආරම්භයේ මේකේ කටක වුණා මේකේ මිහිරි වුණා සද්ධාව කියන එක නොතිබුණ නිසා සද්ධාව කියන එක මෙතෙන්ට යන්න සද්ධාව ටිකක් තිබුණා කියපු හින්දා තමයි මෙතෙන්ට ගියේ හන්දිය තැනදී සද්ධාව අතහැරුණා ආගම් සද්ධාව වගේ තමයි මෙන්න මේ ටික බුදුහාමුදුරු කියලා තිනවා කියලා යම් මට්ටමක් එනවා. ජීවිතේ දුක් බවක්, කටුක බවක්, අසාර බවක් යම් කිසි ජීවිත අමහිරි අත්දැකීමක් එනකොට අත්දැකීමක් එනකොට ටග්ගාලා අතහැරෙනවා. මේ අමහිරි භවෙන් මිදෙන්න මේ තුනුරුවන්ගේ වචනය අතහැරෙන විදිහකට හෝ යමක් ලැබෙන පැත්තක් වුණොත් ටක් ගාලා හැරෙනවා මේ ජීවිතේ සසරදී හෝ වෙනවා සද්ධාව කියන එක මේ ටිකක් සද්ධාව තමයි ආගම් ශ්‍රද්ධාව. බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාව තමයි. නමුත් නියම ශ්‍රද්ධාවන්තයා කියලා තීරණය කරන්න තාම ප්‍රමාණවත් නැහැ මේ ටික. අර වගේ අත්දැකීමක් අභියසිදිත් වෙන්නේ නැත්තම් මේ මනස කවුද බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාව තියෙන්නේ? කතු විපල් ගොඩේ යනවනම් මම කියන්නේ කතු විපල් ගොඩට යන්නේ යම් දුක් දුම්නසක් එළඹෙද්දි තුනුරුවන්ගේ ජීවිතේ වෙන් කරන්න බැහැ නේද? ඒක එකක්. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මෙච්චර ප්‍රශ්න ඇති වෙද්දි ඒ කටු විපල් පාරේ යනවා කියලා කිව්වේ පාරේ යන්න ඕනේ කටු විපල් දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ කටු විපල් පාරේ යනවා කිව්වේ ජීවිතේ දුක් දුම්නස් දෝර ගලාගෙන ගලාගෙන එනවා ඒ තියෙද්දිත් මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා ලෝකේ යමක් යමක් කෙරුවත් ඇතුළත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් අසුබ වශයෙන් හිත හිතාමයි කරන්නේ ඉඩ ලැබෙන හැම හැම වෙලාවකම හිත එක්තැන් කරගන්න උත්සාහවත් වෙනවා. ඉඩ ලැබෙන හැම වෙලාවෙම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් සිල්වත් වෙනවා. කටුපඳුරු මැදින් මෙයා යනවා මේ ශාස්ත්‍රෝරයාගේ වචනේ අහගෙන. එහෙම යනකොට තමයි මෙයාට ලස්සන රම්‍ය වූ සම වූ භූමි භාගයක ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ. අනිත් පැත්තට ගියාම හම්බ වෙන මුල මිහිරි කෙරවල බොහොම කටුකයි. ඉතින් ඒ නිසා අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් සසර අනවරාග්‍ර බවත් සිහි කරලා බුදුහාමුදුරුව හැඟ වෙන තැන කරගෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මට බුදුහාමුදුරුවෝම සරණයි පිහිටයි මට වෙන කාගේවත් පිහිටක් නැහැ මට මේ නව ලෞතර සිරි සඳහම්ම සරණයි වෙන කාගේවත් පිහිටක් සරණක් නැහැ මට ආර්ය මහා සංඝ රත්නයේම පිහිටයි සරණයි වෙන කාගේවත් පිහිටක් සරණක් නැහැ කියන තැනටපත් වෙන්න පුළුවන් නම් තුනුරුවන් හැඟවෙන තැන කරගන්න පුළුවන් නම් එක අතකට කඩුව අරගෙන එක අතකට ජීවිතය අරගෙන බුදුහාමුදුරෝ බුදු නෑ ධර්මයේ සුවක්හත නෑ සංඝයා සුපතිපන්න නෑ කියලා කිව්වොත් ඔබට මේ තරම් දෙයක් දෙනවා නොකිව්වොත් උඹව මරනවා කියලා කිව්වොත් කෙනෙකුට පුළුවන් නම් ජීවිතේ පූජා කරලා ජීවිතේ පූජා කරලා තුනුරුවන් සරණ යන්න බුදුහාමුදුරු බුද්ධමයි ධර්මයේ සවකහාතමයි සංඝය සුපටිපන්නමයි මාව මරන්න කියන තැනටපත් වෙන්න පුළුවන් නම් ලාභයන් අතරින් ලාභයක් වෙයි අපිට මේ හැබැයි ආගම් සද්ධාවට උහුම වෙන්න පුළුවන් ඔය ටිකට කියන අපි ඔය ටිකටපත් වෙනවා නම් මෙන්න මේ දර්ශනේ අරගෙන එපමණකින් අපි යමක් කළා. එපමණකින් අපි සසර ගොඩ ගියා. අමතං ద్వාරං ආහච්ච නිවන් දොරේ අපේ මනස හැපිලා තියෙනවා කියලා මට කරන්න. මෙන්න මෙතෙන්ටපත් වෙන්න උත්සාහවත් වෙන්න. ටික ටික හරි කමක් නැහැ. ඒ සඳහා හැමදාම අපි උත්සාහවත් වෙනවා නම් නිවන් දකින්නයි කියන එක මේ ජීවිතේදී බැරි දෙයක් නෙමෙයි. මිනිස්යන්ට ලබන්න බැරි දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. මේ බිත්තිය බඩ ගන්න කියලා කිව්වොත් පුළුවන්ද? බෑ. එහෙම එකක් දේශනා කළා නෑ බුදුරජාණන් වහන්සේ. කරන්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ හින්දා සසර ස්වභාවය අනවරාග්‍ර බව සිහි කරලා සතර අපායේ වැටිලා පිච්චෙනකොට මේ පපුවේ අද්ගගහ අපි හැමෝම අඬන්න ඇති අනේ මම මිනිස්සෙක් වෙනවනම් බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙනවනම් අනේ බුදුහාමුදුරුවෝ සද්ධර්මය මට දේශනා කරනවනම් අනේ සද්ධර්මය මට අවබෝධ වෙනවා නම් මොනතරම් හොඳයිද අනේ මම මිනිස්සෙක් වුණොත් මහාන වෙනවා මම මිනිස්සෙක් වුණොත් දන් දෙනවා මම මිනිස්සෙක් වුණොත් සිල් රකින්නවා මම මිනිස්සෙක් වුණොත් එක මොහොතක්වත් ධහම සිහි කරන්නේ නැතුව නිකන්නම් ඉන්නේ නැහැ කියලා ඒ දුකේ පිච්චෙනකොට අඬා අඬා පපුවේ අග්ගගහ විලාප දුන්වාර ලෝණ තරම් ඇති කුසල් රජුරෝ දැකපු හීනේ ලෝකුඹ නිරේ පැහැෙන නිරි සත්‍යයන්ට ඔහොම කියන්න හේතුණනේ. ඒ වගේ අපිත් ওই ටික ඕන තරම් කියන්න ඇති. සසරේදී එහෙම විලාප දුන්න අපි අද අපි එහෙම දෙයක් නොදන්නවා වගේ ඉන්න සුදුසු නැහැ. අපි අතින් අඩුපාඩු වෙයි, වැරදි වෙයි. ඒත් අමතක කරන්න එපා. වැටි වැටි හරි නැගිටින්න ඕනේ කියන එක. වැරදි කියන එක වෙන්න පුළුවන් ඔක ස්වභාවයක්. නමුත් වැරද්ද කියන්නේත් හැමදාම කළ යුත්තක් නෙමෙයි. හදාගත යුත්තක්. එහෙනම් කොහොම හරි මේ ජීවිතයේ ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්නවා කියලා අදිස්ථාන. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගණන් බිඳුනව මුරියා කඩවල ලබනෝරුව ආරණ්‍ය සේනාසනේ ධර්මාචාර්ය පූජපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ Thank you.